ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ පන්සලම්බුට ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමස්කාරය කියමු. සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි භගවතෝ සම්මා සම්බුද්දස්සේ කුලද පරම් දෙක්ඛනේ දෙක්ඛෝ ධම්මේ සුධම්මානුපස්සීයති චතු අධ්‍යාත්මික බාහිරේතු ආයතනේතු පපංච දෙක්ඛනේ දෙක්ඛෝ ධම්මේ සුධම්මානුපස්සීයති චතු අධ්‍යාත්මික බාහිරේ චක්කුන්ත කයානාති රූපේච කයානාති යන්ත සරුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං සංස පජානාති යථාච අනුපන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ කිලස්ස පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පානං හෝති සංස පජානාති යථාචකහිනස්ස සංයෝජනස්ස ආවිතින් අනුපාදෝති පංච ප්‍රජානාති ලෝකාන්තරු වාග්යවත්තු වරිහත්තු සම්මත් සම්බුද්ධ දසමනසාරී පරිවර්ත රාජෝත්තම මහත්මයේ විසින් දේශනා කොට වදාළාද මහා ප්‍රතිපත්තාන සූත්‍රාන්ත දේශනාවයි ආයතන විදර්ශනාව සම්බන්ධ දේශනා පාඩයක් මේ ප්‍රකාශ වුනේ. අද දින ධර්ම දේශනාවේ නියතෝ කියන්නේ දස සංයෝජනය ගැන අඳින්නීමක්. ඒකම මේ සූත්‍ර පාඩේ මාතෘකා කරගෙන දස සංයෝජනයේ සම්බන්ධ හේනාව සමණින් අඳින්නීමටයි සූදානම් වන්නේ. ඉදිරිපත් වන සූත්‍ර පාඨයේදීම මානෙ විස්සුවික්නේ උපාද උපාදික යම් යෝගාවචරේ සම්මාන පස්නා මෙදෙනවා ආධ්‍යාත්මික බාහිර ආයතන හය පිළිබඳව මානෙ සිටියේ එන යෝගාවචරය භාවනා යෝගියා ආධ්‍යාත්මික බාහිර ආයතනයන් පිළිබඳ සම්මාන පස්නාව යෙදෙන්නේ කෙසේද කියලා ප්‍රශ්න කරලා ඉතින් විතර කරනවා මානෙ මෙම ලෝභාවචරය සත්‍යයක් නුවණින් දැක ගන්නවා රූපයක් නුවණින් දැක ගන්නවා මේ දෙක නිසා උපදනා වූ යම් සංයෝජනයක් ඇතොත් ඒකත් නුවණින් දැක ගන්නවා ඒ සංයෝජනයෙන් නම් දලාවක උපදිනවා නම් විදේකින් ඒකත් ආරෝධ කර ගන්නවා මේ සංයෝජනයේ නැති වෙන යම් දෙයක ඒකත් ආරෝධ කර ගන්නවා යම්දේකින් මේ සංයෝජනේ නැත නූපදන ආකාරයෙන් රාගයේක දෙකක් වලින් ආબોධ කරගන්නවා කියන එකයි සූත්‍ර පාඨයේ දෙති තේරුම. දැන් අපි කලකා බලමු ආධ්‍යාත්මික බාහිර ආයතන හය දෙකෙන් 12ක් වෙනවා. ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි. ආධ්‍යාත්මික ආයතන කියන්නේ චක්කු, සෝත, ධාන, විවා, කාය, මන. මේ ආයතන. දෙවෙනිය සක්කායතන, සෝතායතන, ගානායතන, විවායතන, ආයායතන, මනායතන. සක්කායතන කියන්නේ චක්කු ප්‍රසාර රූපය. සෝතායතනය සෝත ප්‍රසාර රූපය. ගානායතනය ගාන ප්‍රසාර රූපය. විවායතනය විවාහ ප්‍රසාර රූපය. ආයායතනය ආය ප්‍රසාර රූපය. මනායතනයේ එක් අසුනාය. එතකොට මේ ආයතන විතර පිළිබඳව අපේ නැවත නැවත සිතා බලන්නවා කියනවා. මේකට ආයතන කියන්නේ සතර විස්කරණ ආර්ථයේ සංස්කාරයේ විස්කරණ ආර්ථයේ මේවට ආයතන කියනවා. බාහිර ආයතන කියන්නේ රූපායතනේ, සත්කායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ, ධම්මායතනේ කියන මේ හයයි. රූපායතන කියන්නේ වර්ණ රූපයයි. ගන්ධායතන කියන්නේ ශබ්ද රූපයයි. සංඝායතන කියන්නේ ගන්ධ රූපයයි. රසායතන කියන්නේ රස රූපයයි. පොට්ටබ්බායතන කියන්නේ පඨවි, තේජෝ, වායු රූප තුනයි. ධර්මායතන කියන එකට කොටස් 6ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රසාද රූප පහයි, සුකුම රූප 16යි, සිත් 89යි, කායික දෙකකටයි, නිර්වාණයයි, ප්‍රඥාප්තියයි කියන මේ සියල්ලම අයිතින්නේ ධර්මයෙන් එකයි. දැන් මේවා ආධ්‍යාත්මික ආත්ම කියලා කියන්නේ ආත්ම සංකාරණ වශයෙන් ගම ලබන්නේ ආධ්‍යාත්මික ආයතන එකයි. භවනාවේ කියලා පරිණාමය ලැබෙන්නේ මේ ආධ්‍යාත්මික ආයතන හය නිසායි. චක්කසෝතාවේ හය. බාහිර ආයතන කියන්නේ ඒක අරමුණ. මේ විස්වාස කරන නැත්නම් සම්මුඛ වෙන අරමුණ. ආපාතගත වෙන අරමුණ. ඒවයි බාහිර ආයතන කියන්නේ. මේ දොළොස් දිනයක කියලා මොකද කරන්නේ? කර්ණ යෝජන 10ක් හදනවා. අන්නේ කාර්ය මේ දේශනේ ඇතුළත තියෙන අර්ථය. ඒවා දොළොස් දිනයක කියලා ගතයේ සංයෝජනයක් එකක් එකක් ගන්න සුඛත් කරනවා පහළ කරනවා පවත් වෙනවා. ඊට බලමු කොහොමද මේ චක්කු රූප දෙක නිසා සංයෝජන ඇති වෙන්නේ කියලා. ඉස්සරහට තෝරගන්න සංයෝජන කියන්නේ මොනවද කියන එක සංයෝජන කියන්නේ පරකාරයේ ස්කන්ධ පරම්පරාව යොදවන්න ඕනේ එක සංයෝජනය කියලා කියන්නේ. ස්කන්ධ පරම්පරාව යාත්‍යාවේ දුක්ඛ ආඥාන්ට පාත්‍ර කරගෙන සම්මෝහණය මේ සංකාරයෙන් යොදවන කාරණා 10ක් තියෙනවා ඒවට තමයි සංයෝජන කියන්නේ. ඒවා තියෙනවා 10ක්. හැබැයි 10 කියුවාම මෙහෙමයි. සූත්‍ර පිටකේ තියෙනවා 10ක් අභිධර්ම පිටකේ තවත් 10ක් තියෙනවා. සුළු වෙනසක් තියෙන්නේ. සූත්‍ර පිටකේ තියෙන 10 කවුරුත් හොඳට අහලා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඊළඟට පරාමාස සංවේදන තුනයි ආමරාග සංයෝජන, පටිඝ සංයෝජන දෙකයි පහයි. රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යා පහයි 10යි. ඔය විදිහේ සූත්‍රාන්තයේදී සංයෝජන 10 සඳහන් වෙනවා. සක්කාය දිට්ඨියක සංයෝජනයක්. ඒක තමයි දිට්ඨි සංයෝජනය. විචිකිච්ඡා සංයෝජනය, සීලබ්බත පරමාර්ථ සංයෝජනය, කාමරාග සංයෝජනය, ව්‍යාපාද කටින සංයෝජනේ රූපනාම සංයෝජනේ අරූපනාම සංයෝජනේ වාගේම උද්දච්ච සංයෝජනේ මාන සංයෝජනේ අවිද්‍යා සංයෝජනේ කියලා සංයෝජන 10 සූත්‍රයක් දෙකේ සඳහන් වෙන්නේ. ඒක ධර්මතාවයෙන් ගත්තම ආමරාණ සමයේ ඉස්සර කියන්නේ දිට්ඨි සංයෝජනේ. දිට්ඨි සංයෝජනය සීලබ්බත පරමාර්ථ සංයෝජනයක් දෙකම සිද්ධාන්තිකයි කියන්නේ. විචිකිච්ඡා සංයෝජනේ විචිකිච්ඡා චෛතසිකයයි. ආකාර සංයෝජනේ ලෝභ චෛතසිකයයි. අභිජ සංයෝජනේ ලෝභ චෛතසිකයයි. රූප රාග අරූප රාග දේශනාත් ලෝභ චෛතසිකයයි. ඒ වගේම මාන සංයෝජනේ මාන චෛතසිකයයි. බුද්ධත්ව සංයෝජනේ බුද්ධත්ව චෛතසිකයයි. අවිද්‍යා සංයෝජනේ මෝහ චෛතසිකයයි. මේව තමයි මේ දස සංයෝජනේ කායික ධර්ම වශයෙන් දෙදෙන්නේ. ඊළඟට අභිධර්ම ක්‍රමයේදී තියෙනවා මේ සුළු වෙනසක 10ක්. මොනවා මේක ආරම්භයේදී කාමදාන සංයෝජනයේ, අටිල සංයෝජනයේ, ආන්න සංයෝජනයේ, විච්චි සංයෝජනයේ, විචිකිච්ඡා සංයෝජනයේ, ඊළඟට පරාමාස සංයෝජනයේ, ඉස්සා සංයෝජනයේ, මත්යේ සංයෝජනයේ සහ අවිද්‍යා සංයෝජනය. 10යි. අර 10ට වඩා සුළු වෙනසක් මේකේ තියෙනවා. හැබැයි මේ දෙක එකතු කරලා තමයි භාවනාවට අතුගන්නේ. දැන් අරමුණු කරන්නේ. මේ දෙකේ සුළු වෙනසක් තියෙනවා. දැන් මේ අභිධර්ම කරන්නේ කියන සංයෝජන 10යි ඉස්සාමච්ඡයේ දෙක සූත්‍රාන්ත කරන්නේ නැහැ. ඉස්සාමච්ඡයේ දෙක නැහැ. සූත්‍රාන්ත ගත සංයෝජනයේ තියෙන රූප රාග අරූප රාග කියන දෙක බලයෙන් උද්දච්ච කියන එක මේක නෑ. අපි ධර්ම දෙකේ තියෙන සංයෝග 10ට රූප රාග අරූප රාග උද්දච්ච කියන තුන එකතු වෙලා නෑ. ඒක අපිටාද මේවා එකට සම්බන්ධ නිසා. උද්දච්ච සංයෝගින් දැන් අපි ධර්ම දෙකේ තියෙන එක තමයි නිවැරදි හැටට ගන්න කියන්නේ විපස්සනාවට. විපස්සනාට ගන්න කියන්නේ අපි ධර්ම දෙකේ තියෙන හැටටයි. ඒකෝ කියන්නේ අපි සරලව බලමු බුද්ධත්ව සංයෝජනයේ කියන එක සෑම සංයෝජනයක් පාසා දෙනවානේ හැම සංයෝජනයකට උද්දච්ච නිතර වෙනවා ඒ කියන්නේ අර අපසාර පිටකටම සාධාරණ ධර්මතා හතරෙන් කියන්නේ මොනවද මෝහ අවිවේක අනුස්සප්ප උද්දච්ච ඒතර උද්දච්ච කියන්නේ සංයෝජන සියල්ලටම සහයෝගය දෙනවා ඒකයි කවුදේ කියන දෙයක් නැහැ එහෙමනම් අවිද්‍යා සංයෝජනයත් ඒ ඔක්කොටම සංයුක්ත වෙනවා මිශ්‍ර වෙනවා. මේක වෙනම සංයෝජනයක් වශයෙන් ගත්තේ මූල ධර්මයක් නිසා. අකුසල මූල ධර්මයක් නිසා අවිද්‍යාව කොහොමද? ඒක වෙනම අරපතල සංයෝජනයක් නිසා වෙනම ගන්නවා. බුද්ධත්ව සංයෝජනේ අර අකුසල මූලයක් නොවේ. අනිත්‍යද එක්පාත වෙන නිසා ඒක අභිධර්ම දේශනාවේදී අභිධර්ම සංයෝජන ධර්මයේ කියනවා. අයිතරාගේ අනෙක් පැත්තට සම්මිශ්‍රණය වෙලා තියෙන නිසා. ඒකව කර්මධර්ම දෙකේ ඇති ඒ කර්මධර්ම දෙකේ සංයෝජන ගන්නවා. ආමරාග සංයෝජනයේ, පාටික සංයෝජනයේ, ආන සංයෝජනයේ, ඉච්ඡ සංයෝජනයේ, විචිකිච්ඡා සංයෝජනයේ, සීලගත පරාමාස සංයෝජනයේ, ඉස්සා සංයෝජනයේ, මත්ත්‍ය සංයෝජනයේ, ඊට අවිද්‍යා සංයෝජනයේ. ඒකව අර ඔක්කොම මේක ඇතුළත් වෙලා තියෙනවා. අරූපලා අරූපලා කියන එක මෙතන ඇතුළත් වෙලා කියලා අර ලෝකයයිද මොකද කාම රාග සංයෝජන දෙකමයි කියනවා ඊළඟට අර උලින් කියපු උද්දච්ච සංයෝජනේ මේ ගහ ඇතුළේ කියනවා ඒ වේදිකා දුනාම අනිත්‍යයක මේකේ අභිධර්ම චිතකයේ දක්වන සංයෝජන වලට ඉවත් වෙලා තියෙනවා. එහෙනම් අරක බලන්න අසයි රූපයගේ නිසා කොහොමද මේ සංයෝජන ආපේ ඉස්සර පහළ වෙන්නේ කියලා. ඇත්ත කියන්නේ කොහොමද? දැකීමේ සැලැත්ත නිගහන් කොට ඇති කර්මයේ පැත්තල කර්මය නිසා අපගත්ත මහා භූතයන්ගේ ප්‍රකාශ රූපයක් තමයි ඇත කියලා කියන්නේ. ඒ ඇත්තේ තේනවා ඉතාම සියුම් ඔකයක් කර්මිනියා නැත්තේ. ඒ වගේම හතක් ඇතුළු ඇතුළු කරගෙන මේ තියෙන්නේ. ඒක ඉදිරියේ තියෙන වස්තු න්‍යායම වල ලාංඡනය ලැබෙනවා. හැරපතේ ජීවිතින් දැනෙනවා වගේ මේ ඇතේ කියන ඔකේ වල අර ඉතිරි කියන දේවල් ලැබෙනවා. ඒක තමයි ආපාත ගත වෙනවා කියන්නේ. රූපාරමණ ඇසට හමු වෙනවා කියන්නේ ඒකයි. ඒකෝත් මේ චක්කෝ ප්‍රසාදේ කමින් නෙමෙයි. එතන තියෙනවා චක්කෝ ප්‍රසාද රූපයේ සහාය පිණිස රූප 53ක්. රූප 53ක් එකතු වෙලා තමයි මේ චතු ප්‍රසාරය රැකගන්නේ පවත්වගෙන තියෙන්නේ. මොනවාද කාය දසක, භාව දසක, ඊළඟට චක්කු දසක කියන එකේ ඉතිරි කාමය සිත සමුත්‍රාණ සුද්ධාස්තක රූපාට, උතු සමුත්‍රාණික සුද්ධාස්තක රූපාට, ආන් සමුත්‍රාණික සුද්ධාස්තක රූපාට ඔක්කොම 54ක් තියෙනවා. ඒ චතු ප්‍රසාරය හැර 53ක් ඒ චතු ප්‍රසාරයේ කායය තියෙනවා. ඒ ඔක්කොම අපි ගන්න ඕනේ සක්කුම් කියලා. එතකොට මේ සක්කුව නිසා රූප හමු වෙනකොට සිත් පහ වෙනවා. සක්කුන්ට ප්‍රතිචේ රූපේ උත්පත්ති සක්කු විඥානයි. අන්න අසත් රූපයක් දෙක නිසා සක්කු විඥානය පහළ වෙනවා කියන්නේ රූප දැකීමේ ඉච්ඡිත පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ සත්‍යෝද්වාරික චිත්ත වේදිකේ පමණයි. එයා අපේ බලමු මේ දෙතරක් අපි සඳහන් කරලා තියෙනවා සිත්යේ ගැන. අපි මේ බුද්ධ පූජාව කරනකොට අපි බුද්ධ ප්‍රතිමාව අත ගන්නවා. ඒ දකිනකොට අපේ චක්කුද්්වාරික සිත්යේදී පාර වෙනවා. ඒතකොට බුද්ධ ප්‍රතිමාව අත ගන්න වේලාවේදී පරිණේම භවංගේ භවංගවතෙන් තිබුණ තේද භවංග කරන භවංගුකක් කියලා කියන දෙකෙන් පස්සේ පරිචාරාවකින් පිළිපදක් පාර වෙනවා. ඒක ක්‍රියාත්මකයි. ඒකෙන් කරන්නේ કોઈ ප්‍රවේශවද වෙන්නේ අරමුණ ලැබෙන්නේ කියලා හොයාගන්නයි. ඒතකොට පංචාද්වාරාවන්දනයේට වැටෙනවා මේක චතුද්වාරයකයි අරමුණ. එක චතුද්වාරයක ඉර අරිනවා. ඒතකොට චතුර්විඥාණයට පහළ වෙනවා. ඒක නිසා චතුර්විඥාණයට පහළ වෙනකොටම ඒ රූපේම අරමුණු කරගෙන සංපටිච්ච මේකක් ඇති වෙනවා, සත්‍ය මේකක් ඇති වෙනවා, ඔක්කොම මේකක් ඇති වෙනවා. ඔය මොනින් ඇතුලේ තියෙන්නේ. ඒකෝට අපි මෙතන සාධාරණයෙන් අවදි කරගත්ත යෝනිසෝ මානසිකාරයක් තියෙන නිසා බුද්ධ ප්‍රතිමාව දකිනකොට අපේ සිතේ අක්කුඤ්ඤාණයේ කියන ගමන් වශයෙන් පරලවන්නේ කොමනක දානද කුසල ගමන. ගමන්කේ පහක් හතක් පහල වෙනවා. ඊට පස්සේ සදාගමන කියන විපාකයේ දෙලකොත් පාර වෙන්න පුළුවන්. හරි ඒක. ඒතකොට ඒක ආරම්භ භාගයට වැටෙනවා. එන්න මේ සිල් 14ට එකතු වෙලා තමයි ධර්ම විඥාන දීතියක් අත්දෙන්නේ. ඒ ධර්ම විඥාන දීතියේදී අර ඇසට මේ වර්ණය දෙලිච්ච නිසා තමයි හිත පහළ වෙන්නේ. ඒක ප්‍රම නැත්නම් පහළ වෙන්නේ නැහැ. දැන් ඇසට රූපයක් හැදෙනකොට දකින්න කර්ම හතරක් ඕනේ කරනවා. මොකක්ද? චක්ක ප්‍රසාදයේ නිරෝධිය තියෙන්න ඕනේ. වර්ණ රූපයේ පැහැදිලිව තියෙන්න ඕනේ. ආලෝකයේ තියෙන්න ඕනේ. මානසිකාරයේ තියෙන්න ඕනේ. කොල්ලෙන් අතර එකතු වෙලා තමයි එහෙන් ලෝකයක් දැකෙන්නේ. අනිත් කරක් එකයි. ඒකෝට මේ අරුණ අතර විතරා ලෝකයේ ගැටෙනකොට චක්කු විඥාණයට පහළ වුණා. ඒ චක්කු විඥාණයේ ලෝකයක් දෝෂයක් මොනවද නැහැ. ඒක විපාක විකක්. අර ඒක විපාක විකක්. අර මුලින් අපි ගත්ත පංචාද්වාර වටින සිටේ ඒ ලෝක දෝෂ මොනවද නැහැ. ඒක ක්‍රියාතිකක්. සදා මේ වගේම සංකප්ප චිත්තන සංකේන වර්තපුලින් තුනේම ලෝභ දෝෂ එකතු වෙන්නේ නැහැ. සත්‍ය ප්‍රඥාදී එකක් නැහැ. ඒක අනිත් එකක තියෙනවා. ඒ වගේම සීති තියෙනවා. එක එක පිටින් එක එක ක්‍රියාවලියක් සිදු වෙනවා. ඊළඟට දැන් අපි තෝ සද්ධාවේ තෝ දුරු සුද්ධ ප්‍රතිමාව දැක්ක නිසා අපට කුසල ජවන්තිස් පහළ වුණා. ඒ කුසල ජවන්තිස් වලදී ඇති මේ ලෝභ දෝෂ මොන නෙමෙයි. එතෙන්දී අර බෝධිපාක්ෂ ධර්ම කරයි පහළ වෙන්නේ. බුදු ගුණ ආරමුණේ කුසාරකේ වශයෙන් බෝධිපාක ධර්ම ඉතේ හැදෙනවා. එක එක ගමනකෙක ඒ ගමනකෙක සෝමනස්ස සාගත නම් ඥාන සංප්‍රයුක්ත නම් එක එක ගමනකෙක සාක්ෂිලා ධර්ම ඉක්තර ඉක්තර ගැනීම හරියනවා. ඒවස්සේ හතෙලෙයි. ඒකම තමයි යෝනිසෝ මනසිකාරය විතර එතන උසාවන්ති පහළ වුණා භාවනෙක වැටෙනවා. ඊට පස්සේ නවතින්නේ නැහැ. මේ ඇතෙන්වත් බුද්ධ ප්‍රතිමාන නැති අරමුණ වර්තමානයිද ඊළඟට මේ රූපයේ රූප කලාප වශයෙන් විවිධිය කිසිම එකයි බලනවා. ඉතින් බලනකොට මනෝ උදාරික උපදේශකයෙක් ඇය පහළ වෙනවා. ඒකත් තවදන්නේ නැහැ. සාමාන්‍ය බුද්ධ ප්‍රතිමා වහන්සේ කියන හැඟීමාවයි නේ. ඊළඟට රූපම් පතන දිත්තේන ඒකම් දුතිය චේතසා නාමං සතියේ සිටේ අක්ඛං චතුත් චේතසා කියලා සිටේටි හතරක් පහක් යනවා මේක යථා සත්‍යම අපිට ලැබෙන්නේ. ඉස්සෙල්ලාම වර්ණ රූපයේ දැක්ක චතුද්වාරක චිත්තවේදී කියයි. ඊළඟට මනෝද්වාරක චිත්තේ තමයි පහළවෙන්නේ අතිවිකාරමන වාක්‍යය. ඒකෙන් ඇති වෙන්නේ අතිවිකාරම කරගත්ත කියන්නේ නැහැ. එහෙන් දැක්කේ නැවත දැකීමක්. තුන්වෙනි ජවස්තේකයක් පහළනවා ඒකට කියනවා නාම පරිග්‍රහණ ප්‍රතික්‍රිය. කියන්නේ නම දැනගන්න. මේ තමයි බුද්ධ ප්‍රතිභාව කියන්නේ. අර්ථය අර්ථය කියන්නේ මේ බුද්ධ ප්‍රතිභාව අර්ථයේ ගල්මතු වස්තුවක් පූජනීය වස්තුවක් කියලා ඒ සම්බන්ධව අර්ථය අවබෝධ වෙනවා සතරේ ජවස්තේකේ. මෙන්න මේ විදිහට තමයි ගණිත වාක්‍යයක් දැක්කම අපේ ජීවිතයේ කුසලයේ පහළ වෙන්නේ. හොඳයි අපි යම් කෙනෙක් අපට ඊට වඩා ප්‍රේමනා පරමුණක් ඇති ලැබුණා. ප්‍රේමනා පරමුණක් ඇති ලැබෙනකොට මොකද වෙන්නේ? සුභාන මුණක් පතේ පිහිටෙනවා. ඒක හිතන්නේ අර වස්තපන සිටින් අයෝනිසෝ මනසිකාරයට ඇටට හැරීම නිසායි. නෝනී කල්පනාවට පුරුදු වෙලා පිළිසිතයි. නෝනී කරව. නෝනී කරව කල්පනා කළ පුරුෂයෙක් ලක්ෂණ දෙක අනුකරන ඒ දෙකේ පාරණ ලෝභ මූලික පාරණයක් යවන්නේ. ඒකේ තරවාගේ තමයි. පළමුවෙන් ඇහෙන් දැක්ක නිසා චක්කෝත්වාරක චිත්ත වේදයෙන් ඒ අරමුණ දැකගත්තා. ඊළඟට ඒකේ නම දැනගත්තා. ඊළඟට ඒකේ අර්ථය දැනගත්තා. ඔතන තේරෙන්නේ චිත්ත වේද රාශියක් කියන තමයි ඒ ගැන අදිකමක් ඇති වෙන්නේ. ඒකෝට දැන් සුභාරමුණේදී පළමුවෙන් ඇති වෙනවා දෝෂාගත චිත්ත. ලෝභාගත චිත්තන ලෝභාගත චිත්ත කියන්නේ කාමරාග මයෝගයයි. සමහර විට මේක නැති වෙනකොට ඉතිආමලා වෙනවා. ඒකට කියනවා කාටික සංයෝජනය. ඒ වගේම මට තමයි මේවා පේන්නේ. වෙන සංදෝවා පේන්නේ අන්න මාන සංයෝජනය. ඒ වගේම මම තමයි මේ දකින්නේ. අන්න දික්ටි සංයෝජනය. ඒ වගේම මේ දැකීමේ ඒක සතුටු වෙන්නේ ආසත් වෙන්නේ පාපයක් වෙන්නේ නැහැ අන්න දික්ටි සංයෝජනය. එකක් පිටකයි වෙනවා. ආ මේක තව ලබා ගන්න නම් මම අසවල් අසවල්දී දේවල් කරන්න ඕනේ. ඒක වැරදි පාරවල් දෙකේනවා. ඒක පූජාවක් කරන්න. එහෙම නැත්නම් කාය බබතුමා ගන්න. ඒකමගේ ආශිර්වාද ගන්න. ඔයාලගේ දේවල් හිතේනවා. අන්න ජීවිතවල පරාමාස. ඊළඟට කියනවා අනේ මේක වෙන කෙනෙකුට කියනවා නම් උපදේ මනුස්සයාට කියලා විචාර කරනවා. අපි එක්කා සංයෝජනය. සමාජ ලැබුණා නම් ආමේක කාටවත් මතම ඕනේ. අන්න මර්ථයේ සංයෝජනය. ඔය අරකලා කියන්නේ මුලාව අවිද්‍යාව සංයෝජනය. එයා බලන්නේ එකම රූපාරම අනිතා කාමරාගයක් ඇති වුණා, ව්‍යාපාරයක් ඇති වුණා, තරගේ මාන්නයක්, විච්‍යයක්, ඊළඟට පරාමාසයක්, ඉස්සාවක්, මත්තරයක්, වාගේම අවිද්‍යාව. කොහොම තේරෙසාවන් ඇතේ සත්‍යෝ පේනවා. මේකේ රූපාරමුණ ගැන ඇතේ සත්‍යෝ පේනවා. අභියත් අභියත් කියලා අපිට අනුන් කරනවා. අභියත් කියන අනුන් කිරීම නිසා කාමදාග සංවේදී. ඇත කියන්නේ කාම වස්තුවක්. ඒ වගේම ඇහැට රෝපණය කරනවා. නැත්නම් ඇහි රංගිත දුර්ලභම ගලක් හැදුනා. ඉතින් මෙතේ අමනාපයක් කනගාටුවක්. අන්න පටිඝ සංයෝගය. ඒ වගේම මගේ ඇය තමයි මම කොහොමද වඩා මුදින් කියන්නේ. අනිත්‍යයට වාගේ නැහැ. අනිත්‍යයට වඩා මගේ ඇය පැහැ පිළිතුරුයි. අන්න මාන්නයක් උනා. මට ඕන කරුණක කියන්න පුළුවන්. ඕන සිවුන් දෙයක් බලන්න පුළුවන්. ඒක මාන්නය. අනිත්‍යයට ගන්න බැරි හේතන තමන්න පුළුවන් කියලා කියනවා. ඊළඟ දික්තිය. ඒතොර ඒ සත්‍යය නැත්නම් චතු ප්‍රසාරයේ එක ආත්ම සංඥාවක් ඇති කරගෙන මම තමයි මේ ලැබෙන්නේ. අන්න දිට්ඨිය. ඒ වගේම මේ ඇහැට ආරක්ෂාව සඳහා මම අතවල් අතවල් දෙකේ ගාගොම යන්ත්‍ර මාත්‍ර ඒවා කරගන්නකොට දේ පූජා කරනකොට ඒ දේ හිතෙනවා. ඒක හරිද මතක. ඒක නිසා ඊළඟට පරාමාස. ඊළඟට එමුලෝගේ. එමුලෝගේ ඇහැ රෝම දිත්තේ හොඳට තේරෙන කෙනෙක් ඉන්නවා. ඒක ඉස්ලා කරනවා. අර ඉස්ලා සංයෝගය. සමන් ගැට ගැන කවදාකවත් කියන්නේ අත්වා වගේ කියන. ඒ වගේ අවස්ථාවල මත්කරිය සැකෙන්නේ. කටෝදල තේනවා කියලා කියන්නේ කවුරුහරි උදල තේනවාද? අනිවාර්ය තේනවා. එතන මත්කරිය. ඊළඟට මේ ඇහැ පිළිබඳව අනිත්‍ය ලක්ෂණය ගන්නෙ නෑ. දුක ගන්නෙ, අනත්ත ගන්නෙ, අසුබ ගන්නෙ. ඒකේ ඇතිවෙන්නේ අවිද්‍යාව. දැන් මේ එකම ඇහැ නිසා රස සංයෝජනේ පහළ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දාලා යන්ත සබුදයන් ප්‍රතිචෝපාදිත සංයෝජන පරිපජානාති. ඒ සංයෝජනය දෙක නිසා සංයෝජන අට ගන්නවා, ඉඳ ගන්න ගන්නවා. යථා සමුප්පන්නත් සංයෝජන උත්පාදෝ හෝති. සමාංගිකයේ නැති සංයෝජන ඇති වෙන අවස්ථාව තියෙනවා. කොහොමද මේ නැති සංයෝජන ඇති වෙන්නේ? නැතිලා කියන්නේ ඒ ළමකට නෑ පමණයි. සංකාන සංයෝජන තියෙනවා. ඒවා සමුදාකාර වශයෙන් කියන්නේ හිතට හැදෙන්නේ නැති ක්‍රමයක් ලැබෙන්නේ. නමුත් ඇතිවෙනවා තමන් දැනගන්නවා කොහොමද මේ සංයෝජන හටගන්නේ? අසත් ධර්ම ශ්‍රවණය, අසත් කුලිත සංදේවනේ, අසත් ධර්ම ශ්‍රවණය, එවාගෙම අධර්ම ප්‍රතිපත්තිය අයෝනිසෝ මනසිකාරය. මෙන්න මේ හතර නිසා තමයි අපේ සිත්වල සංයෝජන පහළ වෙන්නේ. අසත්පුරුෂ සංසේවීදී සුගතිය නිවත මඟ පාස්යෙන් පන්වන්නේ නැහැ. පස්වව දාසක සංසාරවලට මේ වගේ නානා ලෙස දුක ඇතිවීම වලට යොමු කරන සුද්ධිය වෙනවා. ඒ සුද්ධිය නිසා අසත්පුරුෂ කියලා. කියලා අනුමුද කරන්නේ අනිත්‍යයටත් මේ ඒ අනුමුද කරන්නේ දෙන්නේ නැහැ. යම් කෙනෙක් ජීවිතේ ශ්‍රද්ධාව නැහැ, සීලය නැහැ, සුතේ නැහැ, ත්‍යාගය නැහැ, ප්‍රඥාව නැහැ. ඒ අත්දැකීම අසත්පුරුෂ භාවයයි. එවැන්නම්ගේ ආශ්‍රයෙන් කියන කොටත් මේ සංයෝජන තමයි ඇති වෙන්නේ. අනික අසබ්‍රාහ්මස්ත වෙන්නේ. ආහාර ලැබෙන්නේ මේක සදා ධර්මයක් නෙවෙයි. සදා ධර්මයක් නොවන එක ඒ වගේම සමාජයේ ගෞරවයෙන් ඇති වෙන්නේ මොනවද යනවා. මොනවද යන නිසා මේ සංයෝජන පහළ වෙනවා. අනික අයෝනිසෝ මානසිකාරය ඒ කියන්නේ නුවණින් තොරවයි කල්පනා කරන්නේ. කොහේ බලන්නේ නුවණින් තොරව. නුවණින් තොරව ගැනීම නිසා සංයෝජන පහළ වෙනවා. අනික තමයි දුෂ්ප්‍රතිපත්ති කියන්නේ. වැරදි ප්‍රතිපත්ති, මිත්‍යා ප්‍රතිපත්ති අනුගමනය කරනකොට සංයෝජන පහළ වෙනවා. ඒකවල මේවා ප්‍රහාණය වෙන්නේ කොහොමද කියන එකයි ඊළඟට කල්පනා බලන්න තියෙන්නේ. ඒවා ප්‍රහාණය වෙන්නේ නම් සත්පුරුෂ සංසේවණය නිසා, සත්‍ධර්ම ශ්‍රවණය නිසා යෝනිසෝ මනසිකාරයෙන් මූලික කාය පදාර්ථයේම නිසා සහ යහපත් සම්‍යක් ප්‍රතිපත්තියන් ගාමනයේ කිරීම නිසා සංයෝජන සගන්ව වශයෙන් විස්පම්බන වශයෙන් ගැටේවා. ඊළඟ මාර්ග ප්‍රතිලාභය කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබෙනකොට සමුච්ඡේද වශයෙන් සංයෝජන නැති වෙනවා. දැන් අපි කරක බලමු සෝවාන් මාර්ග අවස්ථාවේදී සංයෝජන පහක්ම සම්පූර්ණයෙන් නැති වෙනවා. මොනවාද? මෙතන සඳහන් වුණානේ චිත්ති සංයෝජන, ඊළඟට පරාමාස සංයෝජන, ඉස්සා සංයෝජන, මත්ත්‍ය සංයෝජන සහ අර විදිකා සංයෝජන. මේ තුනේ සංයෝජන පහ සෝවාන් මාර්ගයේ සම්පූර්ණයෙන් නැති වෙනවා. දිට්ඨි විදිකේච්ඡා ඊළඟට පරාමාස ඉස්සා මත්ත්‍ය කියන පහ. මේවා සෝවාන් වෙනකොටම සාහනය වෙනවා. අය කවදාත් මේක සාහනය නැති මට්ටමක සමුදේද වෙනවා. අවබෝධයනවා. අකදාගාමි මාර්ගයේ සංයෝජන දෙකක් තුනේ වෙනවා. සාමදාග සංයෝජනේ කටින සංයෝජන දෙක තුනේ වෙනවා. අනාගාමි මාර්ගයේ ඒ දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. දැන් සංයෝජන හතක් ඉවරයි. ඊළඟට ආත්මත් මාර්ගයේ ඉතිරි සංයෝජන තුන විනාශ වෙනවා. මොනවාද? අවරාග සංයෝජනය ඊළඟට මාන සංයෝජනය අවිද්‍යා සංයෝජනය එන්නේ මොන අරහත් මාර්ගඥානයේ තරයි ඉලාක්කේ එතකොට ඒවා නැත් උපදින්නේ නැති ඇටේම සාහය වෙන බවයි බුදුරජාණන්තු පාදා දෙන්නේ ඒකත් වලින් ආවෝද කුණ ගන්නවා කෙනෙකු ආලා කියනවානේ එකම කුද්ධිලේකට මේ එක වරකනේ එක වරකනේ එක කාරණා නිසා සංයෝජන ගන්න උපදින්නේ නැති පිළිතු ආරකේලානේ කොතෝ රජුගේ මහා යාමයක් පටන් ගත්ත යම් කාරණයකට එළඹ කොට. කොතෝ රජු ඒකදාක වීරකගේ ගෙනකොට ඇතාපි තේනකොට මේ රජ කෙනෙක් කෙනවල පාරමිතයක් දැක්ක විස්මිත වෙලා බලන් ඉන්නවනේ. ඉතින් ඉතර නිවසක සබලුතල ඉඳලා බොහෝම ලක්ෂණ රූමක් කාන්තාවක් රජුගේ බලන් හිටියා. යන්නේ ඉතින් වෙලා මේ රජතුමා. මේ රූමක් කාන්තාව දුක සමස්ත රජුගේ ආවරණ සංයෝජනේ ගැළඳෙනවා. දෙරණයෙන්ද අතිවලි දේව අසවර්ගයේද අසවර්ග නැත්තා අවිවාහක අවිවාහක කියලා ගන්න කියනවා. ඉතින් බැලුවම විවාහක කෙරේ. පස්සේ කුජේලා ගෙන්නවා. ගෙන්නලා මොකද කියන්නේ? මේ කුජේලාට මරණීය ගන්නේ නියම කරන්න ආගයක් යොමු කළා. ඊවා මත මේ අරුණම් නැති ගාගෙන කඩු කුරුමාල් සැඳ ගන්න ඕනේ මේ ඒ නිසා එක දවසින් අල්මාන් නැති අනුකූල මාර්ගයේ ඉඳලා මේ ගන්න නොගනාව අනිවාර්යෙන් කරණී ළඟට. ඒ මනුස්සයාගෙන් මහත්පායකපත් වෙලා ගෙදර ඉක්මනින්ම කෑම ටිකක් ලෑස්ති කරගෙන මේක තව ඉදිරියට අවසන් වෙනකත් ඒතර බඩ මොලක් හදාගෙන දුවගෙන දුවගෙනම ගියා. මේක කියන්නේ ගංගානම් ගම්මේ කියලා දැනගෙන. ආගමන් නැති කඩකොල් මවි. කඩකොල් මව ගොඩ දෙන්නේ නැහැ. ලාභ ගාමින් වේකෝයි. ඉතින් මේකනා ගිහලා දැන් යොදුනක්ම දිව්වා. අතිජාගෙන දුවලකින් දැන් බසක් ඉදීම කැඳිලා. අද මේකේ ගඟකට ගිහිල්ලා පරිෙන්නේ කෑමක කනුබහල් කරලා වතුර දීලා ඉතිරි කෑමකට ගඟට දැම්ම ආලවන්න ගන්න. ඉතින් මාළුවන් මේ කෑම දීලා කිඳීමක් කළා. අනේ මං ගන් දුන්නේ මේ ගඟේ ඉන්න මාළුවෝ ඒ වගේම මේ ගාමිණීන් නහත දෙවියෝ අනුමෝදනයත්වා කියලා ඉන්දිය පස්සලා දැනගා. ඒකෝට මේ ගමේ ගලස්නානය කරන නිසා දිවිලාදී. ඒකේ මෙතනදී නමුත් ඒ දිවිලාගමනට ඇහිලා ආව පොඩට. මිනිස්සේ වශයෙන් දෙවියෝ කියන්නේ. ඒකව තමයි ආත්මයේ කියන්නේ. කොහොමද කියන්නේ? දෙවියන්ට නාමියන්ට ඒ සූපාවන්ට මැත්තේ යන පුදුමයෙන් දුන්නා කියනවා. ආයෙත් මම ඔබට ලොකු පරිත්‍යාගයක් කරන්න මොකද ඔබ සාම ආශ්‍රේ. ඒක මත අනුමානයක් ඒ වගේම අරුකෝ මානියෝනේ කියනවා. ඇරෙන්න වෙනස් වෙන නාග භාවයෙන්ම. ඉතින් මේ මනුස්සයා මේක අදාගෙන දුවගෙනම ආවා. ඒ වයින් දෙන්නේ දෙන්නත් ඕනේ, කටියෝ කල්පාතෙන් දෙන්නේ. ඒක ලක්ෂණ මොකද කියන්නේ මේ වාසනේ වාසනේ දුරට ගන්න කියලා තිබුණා. ඉතින් මේ මනස ඉලබහින් විශ්වණය කියන දැරිලා කොහෙන්ද දොරාගෙන තේන්නේ දොර දුකාලෝ කවුරුත් නෑ මේක මේ උපායයක් උපක්‍රමයක් කුමන්ත්‍රණයක් නේ අන්තිමේ මේ මනසයන් කෑ ගහලා කිව්වා අපි අරමුණක් ඇති කියලා කඩකුම්බන් ගෙනාවෝ කියලා කෑ ගහලා කිව්වා කවුරුත් නෑ දොරෙන් අන්තිමේදී දොරේ මේක ඇලෙව්වා අල්ලලා කඩකුම්බන් ඒක අමරලා නැති අමරලා දැන් ගෙදර යන්න බයයි ගෙදර ගියොත් මොනවද කියන්නේ එනිසා දෝෂණෙන්නේ ජේතවනාරාමය. ඔතේ කවදාකවත් ජේතවනාරාමයේ තේමා කියලා පිළිදෙන්නේ. එදා තමයි මතක් වුණේ මරණ බය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැන ධර්මාසනය යන නිංගගෙන ඉඳා ගන්නවා. බය. ඉතින් බුදුම දෙයක් ඔය අතර රජුණන් නිින්දක් නෑ. ධාරාත්‍රි රජුෝ අර නිතේ කාමරාග සංයෝජනයෙන් දෙලි දෙලි කියනවා. ඒකට මොකද උනේ රෑ නැදීම මහා පිළිකුළු ලකුණු සංකේතයක් ලැබුණා. දූතනේතෝ වේ. ඒකෙන් තවත් සංකේත ලෝභාව ගන්න පාටිල සංයෝජනයක් ලැබෙනවා. බය කියන්නේ පාටිල සංයෝජනය. දැන්කේ රාජිකාන් ඒකෙන් නිදි කියන්නේ. ඉතලා ලෝභ නිසා දැන් දේක නිසා නිදි කියන්නේ. මොනවා මේ කරන්නේ කියලා. අන්තිමේ මේ පාන් වලේකොට බෝවට දාපනයක් ඇරෙව්වා. කරවලා කිව්වා ධාතනේ මම මේ මහා නපුරු අධ්‍යයනය කියනවාට සතරාරි බය මොකක්ද මේකේ ගුණාගුණ පරාපර පුරෝහිතයක් අවස්ථානුකූලව ප්‍රයෝජන ගන්න කෙනෙක්නේ ඒ මනුස්සයා කිව්වා මාර්ගිවාද විකාර විපස්සයක් වෙනවානේ ඒක වහාම යාමයක් කරන්න ඕනේ සිව්භාවන් ඔක්කොගෙම එක එක එක සිව්භාවන්ගෙන් 100 100 එකතු කරලා යාමයක් කරන්න ඕනේ ඉතින් උදේ පාන්දර වෙනකොට කාර්යාංගණය පුරාම ගෝතාව ඇතුළු සීලයයි අපේ සීලයයි එවාගේම දෙනුන් සීලයයි ගුණුන් සීලයයි එළුවා සීලයයි බැටළුවා සීලය ඔක්කොම සීලයේ සීලය කියලා ගන්න. මේ ගුරුවර කියන්නේ මොකක් කරන්නේ? ඉතින් මේක ආගිකා දේවියට අහන උදේ පාන්දර ඒ සතුන්ගේ ගෝතාව. ඒකෝ මොකද්ද මේ මහා රජුගේ මේ ගෝතාව? ඉතින් මේ මාර්ගිකාට කියවා මම මෙතන ඉන්නවා මගේ කියන දක දුක්ඛ ගන්න දකින්නේ නැහැ කියලා එයා කේතරත් හරිනේ කරනවා. පස්සේ ගිහින් සොයලා ගන්නකොට මේ ලාභයක් හදන්න යනවා. කරන්න යනවා. පස්සේ මානිකාව දොස් කියුවා. දෙයනවා ආගමේ ධාතයක කෑම කන් විතර ගන්නෙ. මේක ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ දැබැලෙනින් ඇදෙන්නේ ඇයි මේ කුරුවිලාගේ අනේ මේ සත්තු ඝාතනයේ යන්නේ මොනතරම් පාපයක්ද විතර කල්පනා කරන්නේ නැද්ද කියලා දොස් කියනවා ආපේකින් රැකියෝ අනදාගෙන සින්මා ලගනවා කියලා දේශවල ආරාමයේ රැකේ කියනවා රැකියෝගෙන් කතා කරගන්න දැන් දැන් ඉතින් රැකියෝන් ඉඹලාගෙන ඉන්නවා ඉතින් දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ රැකියෝන් මා බයක් කියලා පස්සේ මොකක්ද කාරණේ කියනොත් සූත්‍රයේ සෝ කියන මහා නපුරු ගෝකාවක් යන මාර්ගාව යටි. පොරෝ යකුනේ කාර්ය. ඒකයි තවස්සයි. සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක මේ රත්විවන් අනතුරක්වත්, කඩ කනතුරක්වත්, කාර්ය කනතුරක්වත් නෙමෙයි. ඒක මේ ලෝක වූ නරකේ අවුරුදු 1000 යකට කැරෙන අයමත් සිද්ධා කවුරු උදට කැරෙන අවුරුදු 60000කින් ගාමු අතරේ මූලින් මූල දැක්ක වෙලාවේ කියාගන්න දේ කතාවක්. ඒක රජුරන්නේ ඇතුළට අත්නෑ කියුවාම හිතේ යනවා. කොහොමද හිතේ? ඒ යාළුවෝ අතර දෙනා පෙර බොහෝම ධනවත් සිටුවරු. ඒ කාලේ දුක් ආපනක් තිබුණේ නැහැ. හොඳ කල්යාණ මිත්‍රාත් තිබුණේ නැහැ. සත්‍යඥාන පහන්දේ නැහැ. ඉතින් මේ අතර දෙනා කතා කරලා අපි මේ වස්තුවේ මොකක්ද කරන්නේ? ඉතින් ස්වාමීන්ගේ ගම්ජිනු. ඒක පිළිගන්නේ එලා අපි නැතුම් ගැවුම් අපි දෙමු. ඒ සඳහා කටයුතු කරමු. ඒක නෑ. ඉතින් ඔහොම කියලා මේ හතර දෙනාම තීරණය කළා මහා නපුරු යෝජනාව. මුදල්වලින් කරන්න බැරි දෙයක් නෑ කියලා අපේ අර කාර්යාන්තයේ තීරණය අන්තිමේ හතර දෙනාම සාල ධනස්සන්දේ ඒලෙන් දෙදලා ලෝක බුහරක උපන්න. ඉතින් අවුරුදු 60000 මේ නැත් මොනේම උඩ කෙනෙකුට. ඒතකොට මේ තුන් හතර දෙනා කියන්නේ ගිය කතාව කියාගන්න බැරිම එකාකලයි කියලාට කියුවා. දෝෂයෙන් තෝ. කරිනේ කියලා කියවා ජීවිතම ජීවිත මේ සත්‍යය නදම් සම්මතේ. ඉදමානේතු භෝමේතු දීපන්නාපන්න අත්දෙමු. අනේ අපි බොහෝම ධනවත් ඉඳලා අපිට පිළිපැත් කරගන්න බැරි වුණානේ. අපි කොහොම දුක් ජීවිතයන්නේ මේ කරලා තියෙන්නේ. අද ඒක විපාක වෙනවා කියලා කියන්නේ ඇයි? ඒ කියන වචනේ කියපේ කියන සත්‍යවත් සහස්ත්‍රානේ. පරිදි ගාථාවකින් කියන්නේ කියලා අවුරුදු 60000ක් අනේ අපිට දතු වුණානේ කවදාම මේකෙන් ගොඩ එන්න දෝ කියලා කතා කරන්නේ නැහැ. කුණියෙන් කියලා කියනවා ලක්ෂයන්තෝ පුතෝ වර්තෝ ඥාන්තෝ ප්‍රතිවිදති. කොහොම කියාගෙන ගියා නේ මේ කෙලවරක් යන්නේ මේ දුකේ. කවද්ද මේක කෙලවර වෙන්නේ කියන ඒක නැත්තම් දුක් වචනයක් කියනවා. අතර මේ කියලා කියනවා සෝවාන් නොවන විකෝගන්තවා යෝනිලක්ඛාන මානසින් වදන්නේ සීල සම්පන්නෝ ආවි කුසලම් බව. අනේ මම නැවතනම් මනස ලෝකෙට ගියොත්. බෝධ සත්‍යව නුවණ කියලාගෙන ගන් දෙන්න ඕනේ, කියලා කියනම ගොඩක් කුසල් කරන්න ඕනේ කියලා කියාගන්න කිව්වා. ඒ රජුගන්ගේ කිව්ව බලන්න මේ හතර දෙනාගේ සාකච්ඡාවක් වශයෙන් යන රජුගන් මුණ අපරාධයක්ද. ඒනකොට රජුගන් අවදිුණා. රජුගන්ගේ බය අඩු වුණා. ඒකට කිව්වා මට ඉන්නේ හරිම දිගයි. මේ අර රාත්‍රියේ දිග බව මේක කරලා දැකලා නැහැ කිව්වා. ඒකෝ අරමණිකයක් වැලිය එනවා. හරිලාගෙන කිව්වා ස්වාමීන් වහන්සේ මට මේ ගොඩන දිගට යන්නේ දෙකක්. ඉතින් මේ දෙන්නාගේ වචනේ දැන් ඉතින් උපේජානාති කියන මේ කුටිලා සම්පූර්ණ කරන්න බෑනේ. මේ දෙන්නාගේ මේ වචනේ නිසෙන් අර ගාම ප්‍රදේශයේ වල ගාල් වර්ගයේ මුල් මුල් ගාථාව දීඝා ජාගරතෝ රක්ති ඒකං සංකප්ප යෝජන දීඝෝ බාලානං සංසාරෝ සක්ඛම්මං අවිජානතං නිද මරණාට රාත්‍රියේ දිග බව රැකේනවා ගමන් හේතත්තාට යොදුන දිග බව රැකේනවා අනෝණය අතරේ සංසාර දිගයි සත්‍යයෙන් නොදන්න අනුගමනයන්ට සංසාර දිගයි කියන එක පාදා ධර්ම දේශනා කරා මොකද උනේ අර මරණය ධර්මයේ නිදිලිච්චේ පුද්ගලයා සෝවාන් මාර්ගඵල නිවන් ලැබුවා. කොහොම නමුත් එදා ආපු ගමන එයාට පිහිට වුණා. කගේතුමාද ධර්මයේ තේරුම් ගෙන අර සතුන් නිදහස් කොට ඒකෙන් ඒ පාපයෙන් අත මිදුණා. පුරෝහිතයන් ඉස්හාදුණා. දැන් මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා අර ඇහෙන් දැකන අරමුණ නිසා මොනතරම් ආදාන සංයෝජන ආවද ආකායාව පසුබිම් සංයෝජන ආවද මාන්නය, දෘෂ්ටිය, ඊළඟට පරාමාස, දැන් මම යාප කරන්නේ මේ ඊළඟට පරාමාස නිසානේ. ඒ වගේම භාවනාව, ඒ වගේම ඊර්ෂ්‍යාව, මාත්‍යාරය, අවිත ඔක්කොම පාවෙනවා. මෙන්න මේ වගේ තමයි ලෝකන්න සංයෝජන අසත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා ලැබෙන අසත්ධර්මයේ ඇතිවීම නිසා ලැබෙන පහළ වෙන අයෝනිසෝ මනසිකාරයෙන් ඇති වෙනවා ඒකම අසත් මේ අයහපත් පිළිවෙත් අනුගමනය කිරීම නිසා සංයෝජන පහළ වෙනවා. ඒතකොට මේව නැති වෙන්න නම් කප්පුරුෂ සංවේගණයම ලබන්න ඕනේ. සත්‍ධර්මයේම අහන්න, කරන්න, අනුගමනය කරන්න ඕනේ. සත්‍ධර්මයේ අනුව මූලින්ම කල්පනා කරන්න ඕනේ. ඒ වගේම යෝනිසෝමනසිකාරය වගේම යහපත් ප්‍රතිපත්තියක මෙදෙන්න ඕනේ. මෙන්න මේ ධර්මතාවත් අනුගමනය කරනකොට උපන්නා වූ සංයෝජන යටපත් වෙනවා. සාධාරණ විස්පම්බන වශයෙන්. ඒවා සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා මාර්ගඵල ප්‍රතිලාභයෙන්. මේ ජීවිත සංකාරයේදී මේ දහ දෙනාගෙන් නැත්නම් සංයෝජන 10න් කැඩිලා තමයි අපි සෑම දෙනාම ආවේ. එයා පිළිගන්න බැරි නම් භක්ම ලෝකෙට අපි ගිහින් කියනවා. අරූප ලෝකවලට ගිහින් කියනවා. මේ බැලුම් ඇතුළමයි අපි මේ දැන් ඔතේ කියන්නේ. අයමත් මේ දැනුම් වලින් දැඩි වැඩි තමයි සතර ආවේ. දැන් ඉතින් මේ බන්ධනයන්ගෙන් අත මිදුණු ලෝකුරා බුදුරජාණන් වහන්සේ අපට සම්මුඛ වුණා. ඒ සරුවක් යන වහන්සේ දේශෝ සුවිසුද්ධ ධර්මයේ නිසා අපි බුදුරජාණන් වහන්සේ ගැට ගන්නවා. ඒ සරුවක් යන වහන්සේ මේ සංයෝජන පාපයෙන් අත මිදුණා. අපි මේ සරුවක් යන වහන්සේගේ කරණයේ ප්‍රාවක පිළිගන්නවා. ඒ සරුවක් යන වහන්සේ අනුගමනය කරන අනුගාමික පිළිගන්නවා. ඒ සරුවඥන් වහන්සේ පිළිගත ලබන පිළිසක්. එනිසා ඒ සරුවඥන් වහන්සේ දෙතු දුවිසුද්ධ වූ මේ ධර්මයේ කරුව සත්පුරුෂයන් ආශ්‍රය කරගෙන සද්ධර්මයේ ප්‍රේමණය කරගෙන යෝනිසෝ මනසකාරයේ කනුවම නෝනේ කල්පනා කරගෙන ස්වාමීන් සම්‍යක් ප්‍රතිපත්ති අනුගමනය කරගෙන ඒ අනුගමනය කරමින් ඇතේ රූප දාතේ කලින් ශබ්දාතේ ආතෙන් ගඳ සෝදෙන්නේ මේ රස නිරස නිවීම ආයතන පස්ස නිවීම පිටින් අරමුණු ගන්නෙමු කන කනකදී අපේ බුදුරජාණන් වහන්සේ දෙනු දේශනාවට අනුව අර සමත වශයෙන් හා විපස්සනා වශයෙන් අනුස්මරණය කරමින් ආවර්ජන කරමින් ඒ ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම කුසල්සේ පහළ වෙන්නේ නිකං කුසල්සේ නෙමෙයි මාර්ගඵල නිවන් සුව ලබන්නේ හේතු වෙන බෝධිපාක් ධර්මයෙන් ලැබෙන කුසල්සේ පහළ වෙන්නේ සුදුසු හැටියට අපි සිත පුරුදු කරගන්නේ. දැන් මේ සීල භාවනා පිළිවෙත් පුරීමෙන් අපි සිද්ධ කරන්නේ මේකයි. බුද්ධ පූජා කිරීමෙන් ස්වාමීන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අන්න ආමනික පිළිවෙතකින් සිද්ධවන්නේ මේ කියන සංයෝජන නූපදව හැටියට අපේ සංකාරණ පිළිබඳ ගැනීමයි. මේ කලින් ශ්‍රේෂ්ඨ කරගෙන යාමේදී යම් කිසි දායකකදී අපේ සංකාරයේ පහළ වෙන ධර්ම ශක්තිය මුදුන්පත් වූ අවස්ථාවකදී අපට පුළුවන් වෙනවා මේ සගන්න වශයෙන් විස්කම්බන වශයෙන් පමණක් නෙමෙයි සමුච්ඡේද වශයෙන් සතරමඟ නුවණින් ඒ සංයෝජන කිඳගෙන තමලා විපස්සෝදේ කියන සත්‍යයටපත් වෙලා උත්සාහයේ මහෝත්සවයන් වහන්සේලා නිදහස් හේතන තේසෙන වදාළ අග්‍ර අමා මහ නිවනටපත් වෙන අපට වාසනාව උදාපත් වෙනවා ඒක දීර්ඝ කාලයක් තිස්සේ විශේෂ අසංතේ කල්පනාක්ෂයන් තිස්සේ බෝධි සම්භාර පුරණ බෝධි පාක්ෂ ධර්මයන් පුරණ බෝමනාරා වැනීම වෙන මාන පරාජය කරමින් මේ ධර්ම සංයෝජන දැනගත්ත අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිතින් කයින් වචනෙන් අපේ ගෞරවාචාර උත්සවාංග නමස්කාරය වේවා. කවුරුතුරා ධර්ම ධාතු වෙතද සංගරත්නයට අපේ නමස්කාරය වේවා. අපට මේ බුදුරජාණන් වහන්සේ පුරන්ලාද උතුම් ආර්ය සත්‍ය මාර්ගයට අනුව මේ උතුම් සසුන් පිළිවෙත් කියන්නේ ඉහි හෝ පරිදි හෝ උතුම් පිළිවෙත් මම අනුගමනය කරන්නේ ඊළඟ පියවර මේ රස සංයෝජනා දුක්ඛලේක සදා පන්තිය දැනගෙන ඉදිරියටම ගමන් කරන මෙලව ජයගෙන, පරිලෝක ජයගෙන, සතර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාධිතව මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න ප්‍රතිපක්ෂයේ බලයේ ජයගේ නියමිය ආරක්ෂාව ආශිර්වාදය සතිය සමාධිය ඥානයේ ගුණය සංවේදීත්වයේ විදී වීම සාවද ලැබේවා වැඩේවා කියලා අපි ඒ ප්‍රාර්ථනා සබා ගන්නවා. දැන් අද දවසේදී ගෞරව සංයුක්තව මේ ස්ථානයේ සැලෙනියක්. සර්මාල් වහන්සේතුන් වහන්සේ පූජාවක් කරගෙන සැලෙනියක්. ස්වාමීන් බුදුගුණ මාවර්ගය කරමින් කුංචිත පාරවාගෙන බුද්ධ පූජාව බෝධි පූජා කරත්වා. ස්වාමීන් ස්වල්ප වේලාවක මේ ධර්මානුශාසනයකට සවන් දුන්නා. මෙතෙන් අපි රැක්පත් කරගත්ත මේ කුසල සංකාර කර්මය අපට මේ දහම් පැනතිල්ල ගැන්නේ බුදු සසුනේ ගැලින් අනාගතයේ දීර්ඝවු 5000ක් සිටේ සෝභාගවල තැනට සිටසෝ පිණිස ගෞතම සම්බුද්ධ ශාසනයේ ලොකිනේ ස්වාමීන් අතුරු ගන්නවි ඉදුලමින් බදලමින් අපරාධිත ව්‍යාවිතල සියලුම මිත්‍යා මත ඛණ්ඩනය කරමින් ආදී එක්දාවල සූර්ය මණ්ඩලයෙන් මේ දීප්තිමත් ශ්‍රී ලංකා දේශයේ අනිකුත් මේ බෞද්ධ රටවල නිර්මලව පවතිනවා කියලා ප්‍රකාශනා කරනවා. ඒකම සාසන සාරධාරී සාසංග ත්‍රිතුන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර මහා සංඝරෝණයට මේ බුදු සසුන ආරක්ෂා කර ගැනීමේ ශක්තිය බලය අපරැස් කරගන්න මේ කුසල කර්මයන් විකක් කියන ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අප සෑම දෙනා නමින් ලබාවක් ප්‍රාර්ථයන්සා පෞද්ගලික ගුරුවර බන්ධනිස්සාගේ මේ සුත්තේ සමකමේ කුණලාභයක් වේවා. එතින් මෙලෙන් මේ සෑම දෙනාද භවසංසාරයේ සුගතිසකක් විඳින්න පාරමී පුරා සතු බෝධියකින් අමරමහ නිවන් සුව ලබස්වා කියා කරුණාවෙන් සිටින්න. එතෙන් ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක දේවතා මණ්ඩලයේ සාගරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් සිත ප්‍රදාගෙන සිටින අනුමෝදන් සම්බුදු සසුනට ස්වාමී බෞද්ධ ජනතාවට මහා සංඝරෝණට මේ පූර්ණ විස්වාමයන්ය මේ මෞඛ්‍ය යෝගල් තැනට දේවාරක්ෂාව සලසා දෙත්වා සතු බෝධුවලින් සාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් සිත ප්‍රමුදුවම සිතවත් නැදහත් සහිතවත් සෑම සත්‍යයන්වත් මෙන්න පූජනීය ස්ථාන වාසීන්ට එවාගේම අවශ්‍ය නම් නගර මේ ඕස්ට්‍රේලියා මහා ද්වීපයේ ශ්‍රී ලංකා ද්වීපයේ ජම්බුද්වීපයේ සහ ලෝක ධාතු වාසීවද ගතදිකා වාසීවද සමස්ත ලෝක සත්‍යයට මේකන ලැබේවා සියලු සත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දරුවන් සරණ වේවා අප්‍රමාද වේවා දසපාරමී පුරක්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් කාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රී සිල් පමුදුවා පුඤ්ඤං සං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංසබලේ සමත දලෝ ජාගෙන සතු බෝධින් අග්‍රහමා මහ නිවන් සුවක් වේවා ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ දල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ